හොඳයි එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම අද 2016 ජූලි මාසයේ 16 වෙනි සෙනසුරාදා අපි විසින් කරනු ලබන ධර්ම අභිධර්ම ධර්ම සාකච්ඡාවේ තවත් සාකච්ඡාවක් අද ආරම්භ වෙන්න යන්නේ. මේ සඳහා අපි අපි හා සමග එක්වනවා ඕස්ට්‍රේලියා පදිංචි ජයන්ත රත්නායක මහත්මයා කල්‍යාණ මිත්‍රයෙක් වශයෙන් මේ සම්බන්ධව අපිට ධර්ම කරුණු කියා දෙන්න.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 ඇත්තටම මේ චිත්ත වීති ගැන කතා කරනකොට ඒත් එක්ක සම්බන්ධ වෙන සිත් පිළිබඳව දැන ගැනීම හරිම වටිනවා. එහෙම නැත්නම් යම්කිසි විදිහකින් අතරමං වීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කලින් කරපු සිත් ගැන කරපු කොටසත් නිතර නිතර ආවර්ජනය කළ යුතුව තියෙන බවත් මම කරුණාවෙන් මතක් කරනවා මේක හොඳට තේරුම් ගන්න. ඒ වගේම අපි කෙටියෙන් මතක් කරගත්තොත් අපි චිත්ත වීති කියලා ඉගෙන ගන්නේ ඇත්ත වශයෙන්ම එක සිතකින් කිසිම අරමුණක් ගැන සම්පූර්ණයෙන්ම දැනුවත් වෙන්න විදිහක් නැති බව අපි කතා කරා. ඒක නිසා මේ යමක් ගැන දැනගන්නවා කියන්නේ සිත් පෙළකින් තමයි ඒවා දැනගන්නේ. සිත් පෙළි කීපයකින් ඇත්තටම. සිත් එක සිත් පෙළක සිත් ගණනාවක් පහළ වෙනවා. ඒ වගේ පෙළි කීපයකින් තමයි අපි යම් කිසි දෙයක් දැනගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට බලනකොට මේ චිත්ත වීති මූලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පංචද්වාරික චිත්ත වීති, මනෝද්වාරික චිත්ත වීති කියන්නේ. පංචද්වාරික චිත්ත වීති වලට හේතුපාදක වෙන්නේ මේ කාම ලෝකයේ තියෙන කාම අරමුණු. කාම අරමුණු කියන්නේ මේ එක දැක්ක පමණින් නැත්නම් ඇහුව පමණින් අපි මේකට ලෝභ ද්වේෂ ඇති කරගන්නවා කියන එක නෙවෙයි. නමුත් මේ කාම ලෝකයේ හමු වෙන අරමුණු තියෙනවා නම් ඒක නිසා අපි ඒවට කියනවා කාම අරමුණු කියලා. ඒ ටික ගන්නෙ මේ පංචද්වාරයෙන්. ඒ කියන්නේ චක්කු සෝත ගාන જીවහා කාය කියන ద్వාර වලින් තමයි මේ අරමුණු ටික ගන්න. ඉතින් ඒකට කියනවා පංචද්වාර පංචද්වාරික චිත්ත වීති වලින් තමයි ඒ අරමුණු දැනගන්නේ. එතකොට තව දැනගන්න කොටසක් තියෙනවා මනෝද්වාරික චිත්ත වීති වලින්. ඒ කියන්නේ මනෝද්වාරිකවත් චිත්ත වීති පහළ වෙනවා. ඒකෙන් හැම දෙයක්ම දැනගන්න. කාම අරමුණුත් ඒ වගේම අපි අර අර්පණා කියලා කිව්වේ කියන්නේ ධාන සමාධි ධාන අරමුණු ඒ වගේම ලෝකෝත්තර අරමුණු නිර්වාණ ධාතුව තේරම දැනගන්නේ මේ මනෝද්වාරික චිත්ත වීති වලින්. ඉතින් අපි පසුගිය කාලේ කතා කරේ මේ පංචද්වාරික චිත්ත වීතිත් තව කොටස් හතරකට බෙදෙනවා කියලා ඒ ආරම්මණයේ හැටියට. ආරම්මණයේ හැටියට කියලා කියන්නේ දැන් විශේෂයෙන්ම ගත්තාම දැන් අපි හුඟක් වෙලාවට ගන්න උදාහරණය තමයි ඇස කියන වස්තුව. අපි කිව්වේ චක්කු වස්තුව කියලා. ඒ කියන්නේ චක්කු ප්‍රසාදේ වෙන විදිහට කිව්වොත් එහෙම නැත්නම් තවත් විදිහකට කිව්වොත් චක්කු ద్వාරය. දැන් මේ චක්කු ద్వාරයෙන් එහෙමත් නැත්නම් චක්කු වස්තුවෙන් එහෙමත් නැත්නම් චක්කු ප්‍රසාදය උපයෝගී කරගෙන ඇති වෙන චිත්ත වීතියක් තමයි අපි හුඟක් වෙලාවට සලකන්නේ පහසුව සඳහා. මොකද එකක් ගත්තාම අපි දන්නවා ඒකම ඒ විදිහටම තමයි සෝත ගාන ජීවහා කාය කියන ඒ දේවල් වලටත් ඒ ద్వාර වලටත් බලපාන්නේ ඒ විදිහම කියලා දන්න හින්දා අපි මේ චක්කු ద్వාර වීතිය ඉගෙන ගන්නවා බොහොම ළඟින් කිත්වෙන් ඉගෙන ගන්නවා. ඒකෝට චක්කු ద్వාර වීතිය ඉගෙන ගත්තාම අපි දන්නවා ඒවා සෝත ගාන ජීවහා කාය කියන ඉතුරු හතරටත් ඒ විදිහටම යෙද වෙනවා කියලා. එතකොට අපි කතා කරා මේ අරමුණක් විශාල අරමුණක් වෙන්නේ. එහෙමත් නැත්නම් තරමක විශාල අරමුණක් වෙන්නේ කුඩා අරමුණක් වෙන්නේ ඉතා කුඩා අරමුණක් වෙන්නේ කොහොමද කියලා. ඒකට මූලික වශයෙන්ම හේතු වෙනවා ඒ අරමුණේ තියෙන විශාල ගතිය. ඒ කියන්නේ අපි කලිමුත් කතා කරා අපිට හොඳට ඇහැට ඇහැට ඇහැ දැන් අපි උදාහරණයක් විදිහට මෙතන ගන්න ඇහැ ඇහැට ලොකුවට පේන අරමුණු අපිට ඒක හොඳින් පේන ගතියක් තියෙනවා විශාලත්වය නිසා. ඒ වගේම ආලෝකය කියන එකත් එතනට අවශ්‍ය වෙනවා ඒක දකින්න. කරුවලේ කොච්චර ලොකු විශාල වස්තුවක් තිබ්බත් අපිට ඒ වස්තුව පෙනීමට හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් කොටස් දෙකක් ඒ විදිහටම බලපානවා. අපි පසුගිය වතාවල කතා කරේ නෑ මම දැන් මතු කරලා දෙන්නම්. ඒ තමයි මේ ප්‍රසාදය කියන එක. අපි ප්‍රසාදී හොඳට තිබුණොත් තමයි ඒ දේවල් හොඳට පේන්නේ. ඒ වගේම මේ මානසිකාරය කියන එකත් යෙදුනොත් තමයි ඒව පේන්නේ. මොකද අපි දන්නා හුඟක් වෙලාවට දැන් ඇස් සැරගෙන හිටපු වෙලාවකත් සමහර රූප පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ ඇස් සැරගෙන නිදාගත්ත වෙලාවක කල්පනා කරොත් ඇහැ ඉදිරියෙන් ගියාට ඒක නෑ. මොකද ඒ ඒ වස්තු ඒ කියන්නේ රූපය ගැන මානසිකාරයක් පවත්න්නේ නැත්නම් ඒක පෙනීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ගොරෝසුම මට්ටම. ඒ වගේම සාමාන්‍ය අවස්ථාවේ කිව්වොත් ඇස ඉදිරියට ආවයි කියලා ඒ මානසිකාරය විසින් දිර පවත්ුන් <clears throat> නැත්නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වීසි <clears throat> වීසි දුවන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ මානසිකාරය කියන එක යෙදෙන්නේ කියලා පසුව තවදුරටත් ඉස්සරහට කතා කරලා <clears throat> සමාවෙන්න. එතකොට අන්න ඒ කාරණා හතර තමයි මූලික වශයෙන්ම මේ ආරම්මණයක් අතිමහන්ත වෙන්නත්. ඒ කියන්නේ මහන්ත කියලා කියන්නේ ලොකු විශාල කියන එක. අතිමහන්ත වෙන්නත්, මහන්ත වෙන්නත් පරිත්ත වෙන්නත් අතිපරිත්ත වෙන්න හේතු වෙන්නේ. පරිත්ත කියලා කියන්නේ කුඩා කියන එකයි. ඒ කියන්නේ ප්‍රමාණය කළ හැකි පොඩි කියන අර්ථයෙන් අතිපරිත්ත කියලා කියන්නේ හුඟක්ම පුංචි. ඒ කියන්නේ එකෙන් ඇත්තටම දකින්නේ නැහැ කියන අර්ථය තමයි එතන තියෙන අතිපරිත්ත ආරම්මණයක් අපේ ඇසට ගොදුරු වෙන්නේ චක්කු පැත්තෙන් ගත්තොත් සෝත ගාන ජීවහා කාය හැටියට ගත්තොත් ඒවත් ඒ විදිහටම යන්නේ. එතකොට තව දෙයක් තමයි අපිට නිතරම ගිය පාරත් අපි ගොඩක් කතා කරා මේ භවංගය කියන එක. එතකොට අපි මතක ඇති කලින් දවසක කතා කළා මේ භවංගය කියන එක ద్వාර විමුක්ත සිතක් කියලා. ඒ කියන්නේ අපි දන්නවා ద్వාරික සිත් කියලා කියන්නේ දැන් චක්කු ద్వාරයට ඔස්සේ පහළ වෙන සිත් අපි 46ක් ගැන කතා කළා ඒක ద్వාරික සිත් කියලා. ඒ වගේම සෝතද්්වාරයේත් ඒ වගේ සිත් 46ක් ගැන අපි කතා කරා. ඒ කතා කරන්න හේතු උනේ ඒ සිත් හැදෙන්නේ ඒ සිත් වලට අරමුණු වෙන්නේ මේ ద్వාරය හරහා ඇවිල්ලා තමයි ඒ සිත් අරමුණු වල ගැටිලා සිත් පෙළි ඒ සිත් ඇති වෙන්නේ. ඇත්තම මේ භාංගය කියනකොට අපි කිව්වා ඒක මනෝ ద్వාරය කියලා. මනෝ ద్వාරයම කියලා තමයි මේ භවංගය හඳුන්වන්නේ. එතකොට මේ මනෝ ద్వාරයම නම් භවංගය ඒ භවංග සිත කියන එක ద్వාරයක් හරහා ඇවිල්ලා ඇති වෙන එකක් නෙවෙයි. ඒක නිසා අපි ඒකට කිව්වා ద్వාර විමුක්තයි කියලා. ඕකත් දැනට හිතේ තියාගන්න. ඊට පස්සේ අපි යමු තවත් පොඩ්ඩක් අපි භවංග සිත ගැන මතක් කරගත්තොත් භවංග සිත කියන්නේ පෙර කළ කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන එක ආරම්භය ඒ මරණාසන්න චිත්ත වීතිය නිසා ඇතිවෙච්ච විපාක සිතකට තමයි අපි භවාංග සිත කියලා කිව්වේ. පළවෙනිම ජීවිතයක පළවෙනි ඇති වෙන සිත. ඒකට යෙදෙනවයි කියලා අපි කතා කරා සංකීර්ණ සිත් දෙකක්. මහා කුසල විපාක සිත් 8ක්, මහග්ගත විපාක 9ක් කියන ඔය ටිකින් එකක් තමයි ඔය භවාංග සිත හැටියට කියන්නේ. අපි භවාංග සිත කියලා කියන්නේ කෘත්‍ය හැටියට භවාංගේ වෙනවා. නමුත් සිත් වශයෙන් ගත්තාම ඔය කිව්ව 19න් එකක් තමයි ඒ භවාංග සිත හැටියට යෙදෙන්නේ. දැන් ඒකට වෙනම නමක් දීලා තියෙන එතන භවාංගය කියලා. නමුත් අර විපාක සිත් වලින් එකකින් තමයි ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ. ඒකත් අපි පසුගිය සතියේ කතා කළා. ඊළඟට අපි තව දෙයක් කතා කරා කලින් මනෝ ධාතුව කියන එක. එතකොට මනෝ ධාතුව කියන එක ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හේතුව තමයි මේ මනෝ ධාතුවක් ගැන කතා කරන්න බෑ පංචද්වාරික චිත්ත වීති වලින් තොරව. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, පොට්ටබ්බ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු අරඹය ඇතිවන සිත් වල තමයි මේ මනෝ ධාතු කියන කොටස ඇති වෙන්නේ. අපි කතා කරා මනෝ ධාතු ත්‍රිකය කියලා එකක්. ඒ කියන්නේ සිත් තුනක් අපි හඳුන්වනවා මනෝ ධාතුව හැටියට. ඒ තමයි පංචද්වාර ආවර්ජන සිත්. එතකොට ඊළඟට තව සිත් දෙකක් තියෙනවා සම්පටිච්ඡන සිත් දෙක. අකුසල අහේතුක සම්පටිච්ඡන සිතක් තියෙනවා උපේක්ෂා සහගත. කුසල අහේතුක විපාක සිතක් තියෙනවා උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත කියලා. එතකොට ඒ දෙක තමයි ඒ දෙකයි පංචද්වාර ආවර්ජන සිතයි ඒ තුනට අපි කියනවා මනෝ ධාතුව කියලා. ඔකත් හොඳට මතක තියාගන්න. එතකොට දැන් අපි නැවත වරක් බලමු අතිමහාන්තාරම්මන චිත්ත වීතියක් කියන්නේ මොකද්ද කියලා. එතකොට අපි කලින් කතා කරා රූපයක් හොඳටම දකින අවස්ථාවේදී ඇස ගැන කතා කරනවා. රූපයක් හොඳටම දකින අවස්ථාවේදී කන ගැන කතා කරොත් සද්දයක් හොඳටම ඇහෙන වෙලාවේදී ඇති වෙන වීතිය තමයි මේ මහන්ත අතිමහන්තාරම්මන චිත්ත වීතිය කියලා කියන්නේ. ඒකේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒකේ තියෙනවා සිත් 17ක් එක පේලියට තියෙනවා. ඒකේ අවසාන සිද්දක තදාරම්මන කියලා සිද්දක. ඒ තදාරම්මන සිද්දකෙන් අවසන් වෙන ඒවා තමයි අතිමහන්තාරම්මන කියලා කියන්නේ. එතකොට මුලින්ම ඇති වෙන්නවා භවාංග සිතක්. භවාංග සිත ඇති වෙනවා කියන්නේ ඒක සාමාන්‍යයෙන් කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ වෙන ඇසින් කයින් නාසයෙන් දිවෙන් කයින් අරමුණු නොගන්නා මනසින් අරමුණු නොගන්නා හැම වෙලාවකම භවාංග සිත ඇති වෙලා නැති වෙලා යනවා. හැම ක්ෂණයකදීම කිව්වේ අර කුඩා චිත්තක්ෂණයකදී ඇති වෙනවා කුඩා චිත්තක්ෂණයක් පවතිනවා අනිත් කුඩා චිත්තක්ෂණයේදී නැති වෙලා යනවා. ওই විදිහට නැවත නැවත හට ගන්නව පවතිනවා නැතිලා යන ওই විදිහට භවාංග සිත් පරම්පරාවක් පවතිනවා. මේ භවාංග සිත් පරම්පරාවට තමයි අපි කිව්වේ මනෝද්වාරය කියලා. එතකොට ඔහොම පැවති පැවති කියනකොට ඔන්න දැන් අරමුණක් එනවා ඇස ඉදිරියට. ඇස ඉදිරියට ඇවිල්ලා චක්කු ප්‍රසාදය හරහා මේක භවාංගයට වදිනවා. භවාංගයට වැදුනහම මොකද වෙන්නේ? භවාංගය හෙලවෙනවා. භවාංගය හෙලවෙලා ඒ හෙලවෙන භවාංගේ නැති වෙනවනේ චිත්තක්ෂණ කුඩා චිත්තක්ෂණ තුනකින් ඊට පස්සේ ඊළඟ එන භවාංගය තමයි භවාංග උපච්ඡේද වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒක තමයි ඊළඟ උපදින භවාංගය තමයි ඒ භවාංග පරපුරේ වෙන අරමුණකට යන්න කලින් පහළ වෙන අවසාන භවාංග සිත. එහෙනම් කලින්ම භවාංගයක් තිබුණා. ඊට පස්සේ දෙවනි භවාංගයට ඇවිල්ලා වැදුනා ඒ රූපාරම්මණය. එතකොට ඒ භවාංගේ චලනය වෙනවා කියලා අපි කියනවා. ඊළඟට ඊට පස්සේ පහළ වෙන භවාංගයට අපි කියනවා භවාංග උපච්ඡේදය වෙනවා කියලා. ඒකට හේතුව තමයි ඒක තමයි වීථියකට යන්න කලින් පහළ වෙන අවසාන භවාංගය. ඒ උපච්ඡේද වුණාට පස්සේ මොකද වෙන්නේ? පංචද්වාර ආවර්ජන සිත පහළ වෙනවා. පංචද්වාර ආවර්ජන සිතෙන් කරන්නේ ඉදිරියේ ඇති සිත් පරම්පරාව මේ අරමුණ පැත්තට හරවන එක තමයි මේ පංචද්වාර ආවර්ජන සිතෙන් කරන්නේ. ඊට පස්සේ ඒකට ඒ අරමුණ පිළිගන්නා සම්පටිච්ඡන සිත ඇති වෙනවා. ඊට පස්සේ ඒ අරමුණ ගැන විමසා බලන සංකීර්ණ සිත ඇති වෙනවා. ඊළඟට වෙන්නේ මොකද්ද? ඒ ඒ විමසා බැලුවට පස්සේ ඒ ගැන තීරණයක් ගන්න වොත්තපන සිත ඇති වෙනවා. එතකොට ඊට පස්සේ වොත්තපන සිතෙන් පස්සේ ජවන් සිත් හතක්. ජවන් සිතක් හත් පාරක් ඇති වෙනවා. ජව යම් කිසි ජවන් සිතක් හත් පාරක් ඇති වෙනවා. මේ හත් පාරක් ඇති වෙලා කදාරම්මන සිත් දෙකක් ඇති වෙලා. ඒ කියන්නේ එකක් පස්සේ එකක් සදාරම්මන එකම එකම සදාරම්මන සිත දෙපාරක් ඇති වෙලා ඒක විපාක සිතක් දෙපාරක් ඇති වෙලා නැවත වරක් භවංග ගත වෙනවා. එතකොට ඕක තමයි අතිමහන්තාරම්මන චිත්ත වේදී කියන්නේ. කියන්නේ අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද පංචද්වාරාවල් කියන චක්කු විඥාන සම්පටිච්ඡන සංකීර්ණ වොත්තපන ජවන් හතයි තදාරම්මන දෙකයි. ওই ටික තමයි අතිමහන්තාරම්මන චිත්ත වීතියක් කියලා කියන්නේ. එතෙන්දී අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද කියන තුනම භවාංග සිත්. ඒකත් මතක තියාගන්න ඕනේ වෙන නම් වලින් අපි හැඳුන්වුවාට මේ භවාංග චලන භවාංග උපච්ඡේද කිය අපි හැඳුන්වුවාට ඒව ඇත්තටම භවාංග සිත් තමයි පහළ වෙන්නේ. ඊළඟට පංචද්වාර ආවර්ජන සිත පහළ වෙනවා. ඒ තමයි අර අරමුණු පැත්තට සිත් પરම්පරාව හරවන එක. ඒක අර මනෝ ධාතු ත්‍රිකේ පළවෙනි සිත. පංචද්වාර ආවර්ජන සිත. ඊට පස්සේ තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. චක්කු විඥානය පහළ වෙනකොට තමයි ඇත්තටම මේ දැකීම කියන එක කෙරෙන්නේ. චක්කු විඥාන ප්‍රවස් තමයි දැකීම කියන කෘත්‍ය කෙරෙන්නේ එතනදී. කෘත්‍ය කෙරෙන්නේ කියන කෘත්‍ය පටන් ගන්න එතනදී. මේ කෘත්‍ය සම්පූර්ණ ඉවර වෙන්නේ දැකීම කියන එක සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නේ ජවන් ටික ඉවරනහම තමයි දැකීම කියන එක ඉවර වෙන්නේ. එතකොට දැන් අපි මෙතන ගත්තොත් අපි කියව පංචද්වාර ආවාචන ඊට පස්සේ චක්කු විඥාන ඊට පස්සේ තියෙනවා සම්පටිච්ඡන සිත කියලා එකක්. සම්පටිච්ඡන සිත කියන්නේ තර මනෝ ධාතු වලින් එකක්. ඊට පස්සේ සම්තිරණ සිත සම්තිරණ සිත කියනකොට අපි බලන්න ඕනේ දැන් මෙතන සම්පටිච්ඡන සම්තිරණ කියලා වචන දෙකක් පාවිච්චි කරා. ඒ වගේම අපි දන්නවා ඉෂ්ඨ අනිෂ්ඨ ආරම්මන කියලා කොටස් දෙකකුත් තියෙන බව. ඒකනේ අපිට චක්කු විඥානයේ අහේතුක අකුසල චක්කු විඥාන අහේතුක කුසල චක්කු විඥානත් ඇති වෙන්නේ. ඒ ભેදයක් එතන තියෙන චක්කු විඥානය. එතකොට අපිට ඉෂ්ඨ අරමුණක් හම්බ වෙනකොට ඇති වෙන්නේ සම්පටිච්ඡන සම්තිරණ දෙකක් කුසල පැත්තේ තියෙන සම්පටිච්ඡන සංකීර්ණ. අකුස කියන්නේ අපිට හම්බුණු අනිෂ්ඨ අරමුණ අනිෂ්ඨ අරමුණක් හම්බ වෙන තැන පහළ වෙන සම්පටිච්ඡන සංකීර්ණත් අනිෂ්ඨ වූ නැත්නම් විපාක අකුසල් විපාක තියෙන සම්පටිච්ඡන සංකීර්ණ දෙකක් තමයි එතන ඇති වෙන්නේ. ඊට පස්සේ වොත්තපනේ කියන තැනදී අපි කලිමුත් කතා කරා මෙතනදී තමයි යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර කියන ටික යෙදෙන්නේ. වොත්තපනේ තමයි විනිශ්චය කරන්නේ. හැබැයි මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලන්න වොත්තපනේදී නම් විනිශ්චය කරන්නේ කෙනෙකුට පුළුවන් තමන්ගේ ඇස ඉදිරියට ආපු හොඳ ආරම්මණයක් අපි හිතමුකෝ මලක් කියලා. ඒ මල ආපුවම ඒක ලෝභ වශයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක බුදුන්ට පූජා වේවා කියලා ඒක කුසල පැත්තට ගන්නත් පුළුවන්. කොතනද ওই දෙක වෙනස් වෙන්නේ? මේ වොත්තපන කියන විනිශ්චය කරන තැනදී තමයි ওই දෙක වෙනස් වෙන්නේ. ඒ තා පහළ වෙන්නේ බලන්න දැන් භවංග කියන ඒවා ඔක්කොම විපාකසිත. ඊළඟට පංචද්වාර ආවර්ජන කියලා කියන්නේ ක්‍රියාසිතක්. එතන නෑ කුසල අකුසල දෙයක්. හේතුක ක්‍රියාසිතක් තමයි පංචද්වාර ආවර්ජන කියන්නේ. චක්කු විඥානය කියලා කියන්නේ විපාකසිතක්. විපාක සිතක්. ඒ කියන්නේ කුසල විපාක හෝ අකුසල විපාක. ඒකට එතනත් නෑ කුසල ලකුසල් කෙරෙන තැනක් නෙවෙයි. කුසලයක කලින් කරන ලද කුසලයක අකුසලයක විපාකයක් වෙන්න පුළුවන්. නමුත් එතන චක්කු විඥාණයෙන් බෑ කුසලයක් හෝ අකුසලයක් හෝ කරන්න. ඒ වගේම සම්පටිච්ඡන සිතත් විපාක සිතක්. ඒකටත් බෑ කුසල් හෝ අකුසල් හෝ දෙයක් කරන්න. සම්තිරණ සිතත් විපාක සිතත් ඒකටත් බෑ කුසල් අකුසල් කරන්න. ඒකත් එක්කෝ කලින් කරපු කුසලයක හෝ අකුසලයක විපාකයක් නිසා පහළ වෙච්ච සිත්. වොත්තපනේ කියන්නේ ක්‍රියාසිතක්. වොත්තපනේ කියන සිතට බෑ කුසල අකුසල කරන්න. හැබැයි එතන කෙරෙන දේ තමයි විනිශ්චය කිරීම. ඒ විනිශ්චය කරාට පස්සේ තමයි එතකොට ඔය මේ අකුසල් ජවන් හෝ කුසල් ජවන් ඇති වෙන්නේ සාමාන්‍ය පෘථග්ජන මට්ටමේ ගත්තාම කුසල් ජවන් හෝ අකුසල් ජවන් නැත්නම් ශායික්‍ය මට්ටමෙන් ගත්තාම කුසල් හෝ අකුසල් ජවන් ඇති වෙන්නේ. එතකොට දැන් අපි බැලුවොත් එහෙම දැන් කෙනෙකුට ඉෂ්ඨාරම්මන අනිෂ්ඨාරම්මන කියන්නේ මොනවද කියලා කිව්වොත් දැන් අපි හිතමුකෝ දැන් කෙනෙක් ගොඩක් බීමත් කමට හුරු වෙලා ඉන්න කෙනෙකුට අපිට මත්පැන් බෝතලයක් දැක්කොත් අපි හිතනවා ඒක එයාට ඉෂ්ඨාරමුණක් කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව එයාට ඉෂ්ඨාරමුණ වෙන්නේ කොතනදද කියලා දැන් තේරෙනව නේද අපිට? මොකද කර්මය කියන එකට විපාක මට්ටමින් වෙනස් කරන්න අපිට බෑ. ඒ කියන්නේ විපාකයේ විපාකයේ හැටියට එනවා. එතනදී ඒක වෙනස් වෙන්නේ එයාගේ අර විපල්ලාසි ගතියින්ද. එයා ඒක සුබ වශයෙන් ගන්නවා, සුබ වශයෙන් විනිශ්චය කරන්නේ කොතනදීද? වොත්තපන සිතේ තමයි ඒක විනිශ්චය වෙන්නේ. ඒ විනිශ්චය කරාට පස්සේ එයාට ඒ කෙරෙහි ලෝභ සිතක් ඇති වෙලා ඒ ගැන සන්තෝෂ සෝමනස්ස සහගත සිතක් ඇති වෙන්න පුළුවන්. නමුත් එතන වොත්තපණයට එනකන් ඔක්කොම අකුසල් අකුසලයට සම්බන්ධ වෙච්ච විපාක. අන්න ඒ විදිහට මේක පොඩ්ඩක් හොඳට හිතලා තේරුම් ගන්න බලන්න මේ කොහොමද මේ සිත් පෙළ වැඩ කරන්නේ කියලා. ඕක ඇත්තටම අතිමහන්තාරම්මන චිත්ත වීතිය තමයි අපි දැනගන්න ඕනේ. අනිත් ඒවා දැනුමක් හැටියට දැනගත්තට කමක් නැහැ. නමුත් මේක හොඳින් දැනගන්න එකෙන් Tamanට තේරෙනවා මේ සිතක් කියන එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒකයි දැන් මුගක් වෙලාවට අපි ධර්ම දේශනාවලදීත් අහනවානේ දැන් විපාකේ විපාකයක් හැටින් නොදන්නාකම නිසා ඒක කර්ම කරගන්න හේතුවක් කරගන්නවා කියලා. එතකොට අපිට දැන් මේ චිත්ත වීති බලනකොට තේරෙනවා මේක කොහොමද මේ විපාක විපාක සිත් ටික ඇවිල්ලා ක්‍රියාසිතුත් අතරමැද තියෙනවා ওই පංචද්වාර ආවර්ජන වොත්තපන වගේ ඒවත් එකතු වෙලා කොහොමද මේක අකුසල් කුසල් බවට මේක ඊට පස්සේ කර්ම කරගන්න මේ සිත සිත් පෙලක් වැඩ කරන්නේ කොහොමද කියන එක දැන් අපිට මේ විදිහට බලනකොට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මේ දැන් ඔක්කොම මේ පංචද්වාරික චිත්ත වීති නිසා මෙතනදී මේ ජවන් කියන්නේ මොනවද කියන එකත් අපි නැවත වරක් පොඩ්ඩක් මතක් කරගමු. මෙතන මේ ජවන් කියලා කියන්නේ කාම ජවන්. මෙතන හැදෙන්නේ ඒ කියන්නේ බාහිරයේ තියෙන රූපාරම්මන සද්දාරම්මන වගේ දේවල් නිසා හැදෙන්නේ නැහැ ධාන සිත්. ඒ වගේම හැදෙන්නේ නැහැ ලෝකෝත්තර සිත්. ඒක නිසා මේකෙන් හැදෙන්නේ කාම ජවන් සිත් තමයි මේකෙන් උපදවන්නේ. මේ මේ අරමුණු වලින් උපද්දවන්නේ කාම ජවන් සිත්. එතෙන්ද කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් දැන් කසින භාවනාවක්. එතනත් රූපයක් නෙදින වර්ණ රූපයක්. මෙහෙම නැත්නම් ආලෝක කසිනයක්. හරි මොනවා හරි ඒ දේ භාවිතා කරලා නේද මේ අපි අර කිව්ව ධාන සමාපatti ධාන සිත් ඇති කරගන්නේ කියලා. පටන් ගැනීමේදී ඒ තැන්වලදී සිද්ධ වෙන්නේ මේක කාමාවචර සිත් හැටියට තමයි මේ පංචද්වාරිකව තමයි මේව පහළ වෙන්නේ. ඊට පස්සේ ඒ භාවනාව තුළදී ඇති වෙනවා භාවනා නිමිති කියලා කොටක්. ඒවා මම හිතන්නේ ස්වාමීන් වහන්සේලා හොඳට විස්තර කරලා තියෙනවා. ඒ නිමිත්ත ඇති වෙන්නේ මනෝද්වාරික නිමිත්තක් ඇති වෙන්නේ. ඒ මනෝද්වාරිකව ඇති වෙන නිමිත් ඒ නිමිත්ත මනෝද්වාරිකව අල්ලගෙන තමයි ඒ ධ්‍යාන පැත්තට බර වෙන්නේ. ඒ වගේම දැන් ලෝකෝත්තර පැත්තට සිත් යන්නේත් අපි ඒවට කියනවා අර්පණා සිත් කියලා ওই ධ්‍යාන සිත් ලෝකෝත්තර සිත් වලට. ඒ ඒව ඇති වෙන්නේ ඒ සියුම් වූ මනෝද්වාරිකව ගන්න අරමුණු හේතු කරගෙන තමයි ඒ සිත් ඇති වෙන්නේ. ඒ නිසා මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණු වලට ඇති වෙන්නේ කාමාවචර ජවන්සිත. කාමාවචර ජවන්සිත තමයි අපි කලිමුත් කතා කරලා තියෙන විදිහට අකුසල් සිත් 12න් එකක් ඇති වෙන්න පුළුවන් ජවනයක් හැටියට. දැන් මොකක් හරි දිහා බල්ලා ඒක ලෝභ සිතින් ගත්තොත් ඇති වෙන්න පුළුවන් ඒ ලෝභ මූල සිතක් ඇති වෙන්න පුළුවන්. තරහෙන් ගත්තොත් ද්වේෂ මූල සිතක්, ඒ වගේම මුලා වුණොත් එහෙම මෝහ මූල සිතක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ මහා කුසල්ලට මහා කුසල් ඇති වෙන්නත් පුළුවන් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත වශයෙන් අසංකාරික සසංකාරික වශයෙන් වගේ උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත වශයෙන් ඒ මහා කුසල් රටත් ඒ ජවන් වලට ජවන් සිත් වල ඇති වෙනවා. ඒ කියන්නේ එකම එකම සිත තමයි ওই හත් පාරක් ඇති වෙලා නැති වෙලා යන්නේ. ඒ විදිහට ඇති වෙන්න පුළුවන් ඒ වගේ සිතු. ওই ටික තමයි ඊළඟට මහා ක්‍රියාසිත මහා ක්‍රියාසිටතරක් දැන් රහතන් වහන්සේ කෙනෙක් ගැන වැළුත් එහෙම අපි සාමාන්‍යයෙන් ගන්න අරමුණක් රහතන් වහන්සේ කෙනෙකුට අරමුණ වුණොත් එතකොට ඇති වෙන්නේ මහා ක්‍රියාසි ක්‍රියාසිට අටෙන් එකක් තමයි ඇති වෙන්නේ ඒ කියන්නේ උදාහරණයක් හැටියට දැන් රහතන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ රූපේ දකිනකොට ඇති වෙන්නේ මහා ක්‍රියාසිට අටෙන් එකක් තමයි ඇති වෙන්නේ ඊළඟට හසිත උත්පාද සිත. රාතන් වහන්සේලාගේ සිනහව උපදවන සිතක් වෙන්නේ ක්‍රියාසිතක් හැටියට. ඒක ජවන් සිතක් වෙනවා. ඒකත් ඒ කාමාවචර ජවන් හැටියට ගණන් ගන්නෙ. ඒ ටික එකතු වුනහම 29ක් වෙනවා. ඒ 29න් එක සිතක් තමයි ජවන් සිත හැටියට ඇති වෙලා නැති වෙලා ඒ සිතම නැවත වාරයක් ඇති වෙවි නැති වෙවි හත් පාරක් ඒක එකම සිත ඇති වෙනවා ඊට පස්සේ තදාරම්මන හැටියට අපි කලින් කතා කරා තදාරම්මන කෘත්‍ය කරන සිත් ගැන ඒ ටිකත් මතක් කරගන්න පසුව මේ අපි කලින් කරපු ටිකක් මොකද මේ හැර චිත්ත වීතිවලදී තදාරම්මන සිත් ඇත්තටම ලොකු කාර්යයක් කරෙන්නේ නැහැ තදාරම්මන සිත්වල. ඒකට තවත් දෙන උදාහරණයක් තමයි දැන් රූපාවචර වගේ සිත්වල තදාරම්මන කියන කොටස් ඇති වෙන්නෙම නැහැ. ඒක නිසා සදාරම්මන කියන සිත් ලොකු කාර්යයක් කරන හැටියට නෙවෙයි සලකන්නේ ලොකුම කාර්යය කරන්නේ ඇත්තටම මේ ජවන් සිත් වලින් තමයි මේ චිත්ත වීතිවල දැන් ශේක පුද්ගලයෝත් ඒ වගේම පෘථග්ජන පුද්ගලයෝත් ගත්තාම ඒ වගේන් තමයි කුසල අකුසල කර්ම කරන්නේ රහතන් වහන්සේට ජවන් සිත් හැටියට ක්‍රියාසිත තමයි පහළ වෙන්නේ. ඉතින් ওই ටික දැන ගැනීම හුඟක් වටිනවා. මම හිතනවා ඒ පිළිබඳව යම්කිසි විදිහක වැටහීමක් ඇති වුණා කියලා. තව ප්‍රශ්න තියෙනවා නම් අපිට අවසානයේ අහන්න පුළුවන්. මම දැනට මනෝද්වාරික චිත්ත වීති ගැන අපි එදා සඳහනක් කරා. අපි පොඩි කෙටියෙන් සාකච්ඡාවක් කරමු අද මනෝද්වාරික චිත්ත වීති එහෙමත් නැත්නම් මනෝද්වාරික සිත් ඇති වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම දැන් කෙනෙක් ජීවත් වෙනවා කියනකොට වැඩිපුරම ඇති වෙන්නේ භවංග. භවංග සිත් ළඟට ඊළඟට ඇති වෙන්නේ මනෝද්වාරික සිත්. දැන් කොයි වෙලාවෙද මනෝද්වාරික සිත් ඇති වෙන්නේ කියන එක ගත්තොත් මනෝද්වාරික සිත් කියන්නේ දැන් අපි උදාහරණයක් හැටියට බලන්න දැන් පොතක් කියවනවායි කියලා. දැන් පොතක් කියවනකොට අපි බලන්නේ මොකක්ද දිහාද? ඒ පොතේ මුද්‍රිත අකුරු දිහා තමයි බලාගෙන ඉන්නේ. මේක මේ ගොරෝසු උදාහරණයකින් පටන් ගන්නෙ. අපි මේ ගොරෝසු උදාහරණය තමයි අපි පොතක් කියවනකොට බලන්නේ ඒ පොතේ ලියලා තියෙන අකුරු. දැන් සුදු පාට පොලේක කළු පාට තීන්තේ යම්කිසි අකුරු වර්ගයක් තියෙනකොට අපිට ඇත්තටම අහුවෙන්නේ එතන මොකද්ද? එතන අහුවෙන්නේ වර්ණ රූපයක් අහුවෙන්නේ. වර්ණ රූපයක් අපි දකින්නේ. නමුත් අපි ඒ වර්ණ රූපය ගැනද හිතන්නේ ඒක ලස්සනයි හොඳයි කියලාද හිතන්නේ එහෙම නැත්නම් ඒකෙන් කියවන අදහසක් ගැනද හිතන්නේ අපි ඒකෙන් ගන්න අදහස් ඒ අදහස කොහෙන්ද ආවේ ඒ අදහස ඇති උනේ මනසහරා අපි කලින් ඉගෙනගත්ත යම්කිසි භාෂාවක් වචන වචන ඒ වාගේ දේවල් අල්ලගෙන හිතෙන් තමයි ඒ පිළිබඳව සිතුවිලි ඇති කරලා ඒකේ තියෙන දේ තේරුම් ගන්න. ඇහෙන් බැලුවට තේරුම් ගන්නේ සිතෙන්. ඒ වගේම තමයි දැන් අපි අපි ඉස්සරහට එන රූපයක් උනත් අපිට වර්ණ මාත්‍රය දැකලා අපිට මේ මේ විදිහට පංචද්වාරික චිත්ත වීති වලින් අපි ඒ රූපය ගැන දැනගන්නවා. නමුත් ඒ රූපේම අපිට පසුව දවසක මතක් වුණොත් පසුව වේලාවක මතක් වුණොත් මතක් වෙන්නේ කොහොමද? ඒ රූපය දැන් එතන පේන්නත් නැත්නම් ඒක ඇති වෙන්නේ මනෝද්වාරික වෙයි ඇති වෙන්නේ. දැන් අපිට හැම වෙලාවෙම යමක් සිහියෙ වෙනවා. එක්ක අතීතයේ දැක්ක දෙයක්, අහපු දෙයක්, නැත්නම් විඳපු සැපක්, දුකක්, ඒ වගේ අතීතයේ යම් යම් අරමුණක් ආවනම් මේ පංචද්වාරය හරහා පංචද්වාරය හරහා විතරක් නෙවෙයි, මනෝද්වාරය හරහා වුණත් අපිට යම් කිසි දුකක් වගේ දෙයක් දැනුනොත් නැවත මතක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක මතක් වෙනවා. එතකොට මේ මතක් වෙනකොට ඒදී කාර්ය සිද්ධ වෙන්නේ මේ මනෝද්වාරික සිත් හරහා තමයි ඒව මතක් වෙලා ඊට පස්සේ නැවතත් ඒ පිළිබඳව නැවතත් සිතුවිලි හදන ගතිය එන්නේ මනෝද්වාරිකව. ඒ වගේම තමයි දැන් කෙනෙක්ව හම්බ වෙනකොට යාළු මිත්‍රාදීන් හම්බ වෙනකොට පසුගිය දේවල් මතක් වෙන ගතියක් තියෙනවා. ඒ පරණ දේවල් කතා කරන ගතියක් තියෙනවා. ඒ සේරම දේවල් අතීත ආවර්ජන හැටියට කරන දේවල්. ඒ සේරම කරන්නේ මනෝද්වාරිකව තමයි කරන්නේ. දැන් ওই හුඟක් වෙලාවට ওই රීයුනියන් කියලා හම්බ වෙනවා කට්ටිය ගොඩක් හම්බ වෙනවා. එකට ඉගෙන ගත්ත කට්ටිය, එකට වැඩ කරපු කට්ටිය. එහෙම හම්බුනාට පස්සේ ඔක්කොම කතා කරන්නේ පරණ දේවල් ගැන මතක් කර කර මතක් කර කර කතා කරනවා. ඒ ඔක්කොම එන්නේ මේ මනෝද්වාරය හරහා. මනෝද්වාරය හරහා ඇවිල්ලා මේ ඒ පිළිබඳව ඊට පස්සේ සිතෙන් රූප හදනවා. සිතින් රූප හද හද ඒව මතක් කරනකොට සිතේ රූප නැවෙන්න පටන් ගන්නවා. ඒවා ඇත්තටම ධර්ම ආරම්මන. ඒවා රූප ඇත්ත වශයෙන්ම රූප නෙවෙයි. ඒවා ධර්ම ආරම්මන තමයි අපිට මතක් වෙන්නේ. මේ මතක් වෙන දේවල් වලට ඒ ඒ මතක් වෙන දේවල් පිළිබඳව ඇති වෙන සිතුවිලි ඒ කියන්නේ ඒ ඊට අනුරූප යම් යම් පරණ රූප මතක් කර මේ ෆිල්ම් එකක් බලනවා වගේ චිත්‍රපටයක් බලනවා වගේ අපිට නැවතත් මතක් කරගන්න පුළුවන් ඒ රූප සටහන් ටික. අන්න ඒ ඔක්කොම මනෝද්වාරිකව තමයි ඇති වෙන්නේ. ඒ ඔය අතීත දේවල් වල. ඒ වගේම වර්තමාන දේවල් වල දැන් අපි මෙතන ඉන්නවා මෙතන ඉඳලා ඊට පස්සේ අපේ කාර්යාලය ගැන හිතනවා. ඒ වගේම දැන් අපිට දැන් Taman ඉන්නේ ඉස්සරහා සාලේ නම් කුස්සියේ තියෙන දෙයක් ගැන මේ වෙලාවේ හිතනවා. ඒ කියන්නේ වර්තමානයේ පවතින දේවල් පිළිබඳවත් ඒක ඇහැට කනට නොපෙනී නොඇසී තියෙන දෙයක් පිළිබඳව අපිට පුළුවන් හිතන්න. ඉතින් මේ ඔක්කොම හිතන්නේ ඒ සිතුවිලි එන්නේ ඒ ආපු සිතුවිලි ගැන හිතන්නේ ඔක්කොම කරන්නේ මනෝද්වාරික සිත් වලින්. ඒ විතරක් නෙවෙයි දැන් අතීතය ගැන අපි කතා කරා වර්තමානය ගැන කතා කරා අනාගතය ගැන. අනාගතය අපි කරන්න යන වැඩ ගැන, බලන්න යන දේවල් ගැන, අහන්න යන දේවල් ගැන අපිට පුළුවන් නොයෙකුත් විදිහට හිතන්න. දැන් අපි ගමනක් යනවා නම් අපි ඒ ගමන යන විදිහ ගැන හිතනවා. කෑම කන තැන ගැන හිතනවා. මේ හම්බ වෙන අය ගැන හිතනවා. ඒ විදිහට අපිට අනාගතයේ පිළිබඳවත් සිතුවිලි ඇති වෙන්නේ මේ මනෝද්වාරික චිත්ත වීති හරහා. ඉතින් ඒක නිසා මේ අපේ ජීවිතේ භවාංග සිත ඇරුණාම වැඩිපුරම පහළ වෙන සිත් පහළ වෙන්නේ මේ මනෝද්වාරික චිත්ත වීති ඔස්සේ. මේක තේරුම් ගන්න ටිකක් අපහසු වෙන්නත් පුළුවන් හොඳට කල්පනා කරලා බලලා තේරුම් ගන්න මේක තේරුම් ගන්න පහසු විදිහටයි අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට මනෝද්වාරික වෙනකොට දැන් තව දෙයක් තමයි දැන් අපිට මතක් වෙනවා කියලා දේවල් වෙනවා. අපිට හිතපු ගමන් දැන් අපි මෙච්චර කාල දැන් ජීවිතේ සමහරව ගත කරලා ඇති අවුරුදු 30 ගණන්. 40 ගණන් 50 ගණන් 60 ගණන් ගත කරපු කට්ටිය ඉන්නවා 70 ගණන් ගත කරපු කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට ඒ ගත කරපු ජීවිතේ හැමදේම මතක නැහැ නමුත් සමහර දේවල් තියෙනවා දැන් කෙනෙකුට ඊයේ දවල්ට මොනවද කෑවේ කියලා මතකයක් නැති වෙන්න පුළුවන් නමුත් මාසයකට කලින් මොකක් හරි උත්සවයකට මගුල් ගෙදරකට ගිහිල්ලා කාපු දෙයක් මොකද්ද කියලා හෙව්වොත් සමහරට මතක තියෙනවා එතකොට බලන්න මේ සිතුවිලි වලත් අපිට ඒ එන මනසට එන අරමුණු වලත් තියෙනවා ලොකු දේවල් පොඩි දේවල් කියලා කොටස් දෙකක්. සමහර ඒවා හොඳට මතකයි. සමහර ඒවා එහෙම මතකයක් නැහැ. සමහර ඒවා තියෙනවා මතකයි වගේ ඒවා තියෙනවා. ඒ කවුරු හරි මතක් කරොත් ඒක අන්න ආපහු මතක් වෙලා හොඳට මතක් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සිතේ ක්‍රියාකාරීත්වය කියන එක ඒ ආකාරයෙන් විවිධ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්න. එතකොට ඒක මූලික වශයෙන් අපි බෙදනවා කොටස් දෙකකට. ඒ තමයි විභූත ආරම්මන, අවිභූත ආරම්මන කියලා. විභූත ආරම්මනයක් කියලා කියන්නේ හිතට හොඳට හයියට අහු වෙන අරමුණ වලට අපි කියනවා විභූත ආරම්මනයක් කියලා. අවිභූත ආරම්මනයක් කියලා කියන්නේ ඒක ඒතරම් හොඳට ඒ කියන්නේ ඒතරම් හොඳට අහුවෙන්නේ නැති ආරම්මණයක් තමයි අවිභූත ආරම්මණයක් කියලා කියන්නේ. එතකොට අපි ඒ ආකාරයෙන් දැනට හිතාගමු අපි මනෝද්වාර විෂය කියන අවස්ථා ගැනත් කිව්වා ඇති වෙන හේතු ගැනත් කිව්වා එතකොට අපි බලමු ඒ වගේම අපි කතා කරා කාම ජවන අර්පණා ජවන කියලා කොටස් දෙකක් ගැනත් කතා කරා දැන් සමහර අපි දැන් කතා කරන්නේ මේ විභූත ආරම්මන කියලා. ඒ කියන්නේ ලොකුවට හයියට අහු වෙන ආරම්මන පිළිබඳව. ඒ ආරම්මණයක් ආවම අපි දන්නවා සාමාන්‍යයෙන් චිත්ත වීතියක තියෙනවා චිත්තක්ෂණ 17ක්. ඒ චිත්තක්ෂණ 17ක් යන චිත්ත වීතියක් කියන්නේ හොඳ ප්‍රබල චිත්ත වීතියක්. ඒකෙන් හොඳ ග්‍රහණයක් කරගන්න පුළුවන් ඒ අරමුණ ගැන අවබෝධයක් ගන්න පුළුවන් චිත්ත වීතියක් තමයි ඒ චිත්තක්ෂණ 17ක් දුවන හොඳ තද චිත්ත වීතියක් කියලා කියන්නේ. එතකොට මෙතනදිත් වෙන්නේ මොකද්ද? මේ ප්‍රබල ආරම්මණයක් ආපුවම ඒ විදිහට හොඳ චිත්ත වීතිය, හයිය තියෙන චිත්ත වීතියක් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ කොහොමද? දැන් බවා මේ අරමුණු එන්නේ මතක තියාගන්න හොඳට අර වගේ අර චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන පහෙන් නෙවෙයිනේ දැන් මනසෙන් එන්නේ. එතකොට මෙතන තියෙන විශේෂ සිද්ධියක් තියෙන එක ඉස්සරහදී පැහැදිලි කරන්නම්. මෙතනදී වෙන්නේ මෙහෙමයි. භවාංග සිත බිඳගෙන ඒ අරමුණු එනවා. ඒ අරමුණු එනවා හිතට. එතකොට දැන් ඔන්න භවාංගයන් ඇතිවිවි තියෙනවා. දැන් වෙන වෙන අරමුණක් ගන්න නැතිකොට භවාංග සිත් පෙළවල් ඇතිවිවි තියෙනවා. ඊට පස්සේ යම්කිසි අරමුණක් මතුවෙනවා මේ සිතෙන්. ඇති වුණාම ඔන්න භවාංගය හෙල වෙනවා. භවාංගේ චලනය වෙනවා. බලන්නේ භවංගයේ චලනය වෙනවා කියන්නේ එතනත් භවංග සිතක්ම ඇති වෙනවා. ඒකෙදි එතෙන්දි තමයි මේ සිතුවිල්ල ඇවිල්ලා නැත්තම් ඒ මේ මනෝද්වාරික අරමුණ ඇවිල්ලා භවංගය හොලවන වෙලාව. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ මොහොතේ ඇති වෙන භවංගය තමයි ඒ භවංග පේලි අවසාන භවංගය හැටියට පහළ වෙන්නේ. අපි ඒකට කියනවා භවංග උපච්ඡේද කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අර සිතෙන්ම මතුවෙච්ච අරමුණ පැත්තට සිත් පරම්පරාව හරවන මනෝද්වාර ආවර්ජන සිත පහළ වෙනවා. මනෝද්වාර ආවර්ජන සිත පහළ වෙනවා. මනෝද්වාර ආවර්ජන සිත පහළ වුණාට පස්සේ ජවන් සිත් එකම ජවන් සිත හත් පාරක් අර කලින් අතිමහන්ත ආරම්මන වැඩදී වගේ ඇති වෙනවා. එහෙම ඇති වෙලා තදාරම්මන දෙකක් ඇති වෙනවා. ඊට පස්සේ නැවත සිත භවාංගගත වෙලා ওই විදිහට යනවා. එතකොට මුලින්ම තියෙනවා අතීත භවාංගයක්, ඊට භවාංග චලනයක්, භවාංග උපච්ඡේදයක්, මනෝද්වාරාවර්ජනයක්, ජවන් හතක් යනවා. ඊට පස්සේ සදාරම්මන දෙකක් යනවා. ඊට පස්සේ භවාංගගත වෙනවා. එතකොට 17 සම්පූර්ණ කරන්න අර භවාංග හතරක් පෙන්눔 කරලා තියෙනවා. මොකද එහෙම තමයි සාමාන්‍ය වීති සටහන් වල සිද්දක්වන්නේ. දැන් මෙතෙන්දි බැලුවාම මෙතන නැහැ අපි අර අතිමහන්තාරම්මන චිත්ත වීති වල කතා කරපු පංචද්වාරා වර්ජන සිත නැහැ. ඒ වගේම සම්ති සම්පටිච්චන සම්තිරණ කියන සිතුත් නැහැ. මොකද පංචද්වාර ආවර්ජන වල අපි දැනගත්තේ විපාක සිත් ටික පහළ වෙනවායි කියලා. ඒ වගේම අර පංචද්වාර ආවර්ජන ක්‍රියාසිත පහළ වෙනවායි කියලා. නමුත් දැන් මෙතෙන්දී මේක අර ඇතුළෙන්ම එන දෙයක් නිසා මේක ඇතුළෙන්ම එන දෙයක් නිසා ආපහු විමසා බැලීම් තීරණ මේ විමසා බැලීම් පිළිගැනීම් විමසා බැලීම් කියනව නෑ. කෙලින්ම භවාංගයේ බිඳගෙන එනවා උපච්ඡේද වෙලා එනවා. ඊට පස්සේ මනෝද්වාර ආවර්ජණයෙන් ඒක සිත් પરම්පරාව ඒ එන අරමුණ පැත්තට හරවනවා ඊට පස්සේ කෙලින්ම ජවන් සිත් තමයි පහළ වෙන්නේ. ඕක තමයි විශේෂම වෙනස පංචද්වාරාවර්ජන චිත්ත වීතියේ මනෝද්වාරාවර්ජන චිත්ත වීතියේ. ඉතින් මෙතෙන්දී අපි බලනකොට ඇත්ත වශයෙන් බලනකොට මුලින් තියෙනවා භවාංග තුනක්. ඒ කියන්නේ අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද කියන තුනම භවාංග. ඊට පස්සේ අවසානයේ තියෙන හතරක් භවාංග හතරක් තියෙනවා. මේක කවුරු හරි බලනවා නම් බලන්න පුළුවන් අභිධර්ම මාර්ගයේ පොතේ 137 වෙනි පිටුවේ තමයි මේ විභූතාරම්මන චිත්ත වීතියේ වීති සටහන පෙන්වලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී මනෝද්වාර ආවර්ජනයේ ඉඳලා ජවන් සිත් සදාරම්මන සිත් ඉවර වෙනකන් තියෙනවා සිත් 1 2 3 4 5 6 7 8 9 10යි. මෙතෙන්දී මේ වීති සිත් හැටියට ගන්න සිත් 10යි. මෙතෙන්දි වීති සිත් හැටියට ගන්න සිත් 10යි. ඒ තමයි මනෝද්වාර ආවජනය, ඊට පස්සේ ජවන් 7, ඊට පස්සේ සදාරම්මන 2. ඒ විදිහට සිත් 10ක් තමයි මේ වීති සිත් හැටියට ගන්න. අපි දන්නවා භවාංග කියන්නේ වීති මුක්තක සිත්. ඒක නිසා ඒව වීති සිත් හැටියට ගන්නේ නැහැ. අපි කලින් කතා කරා. එතකොට අපි නැවත ගියොත් එහෙම අතිමහන්තාරම්මණයකට අතිමහත් ආරම්මණයකට තියෙනවා වීතිසිත 14ක්. එතකොට සිත් ඇතිවීම හැටියට සිත් 14ක් එතන අතිමහත් ආරම්මන චිත්ත වීතියක තියෙනවා. මොනවද? පංචද්වාරාවජන, චක්කු විඥාන, සම්පරිච්ඡන සංකීර්ණ, වොත්තපොණ, ජවන් 7යි, සදාරම්මන 2යි. ඒ ඔක්කොම එකතු කරාම 14ක් තියෙනවා. එතන සිත් ඇතිවීම වශයෙන් 14ක් තියෙනවා. සිත් වශයෙන් ගත්තොත් එතන තියෙන්නේ පංචද්වාර ආවර්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සංකීර්ණ, බොත්තපන, ජවන, සදාරම්මන කියන හත විතරක්. මොකද ජවනමනේ හතර මේ ඇති වෙන්නේ. එතකොට සිත් වශයෙන් ගත්තොත් සිත් වර්ග හැටියට ගත්තොත් සිත් වර්ග හතක් එතන තියෙනවා. දැන් මෙතන අපි ගත්තොත් එහෙම මනෝද්වාර ආවර්ජනේ විභූතාරම්මන වීතිය ගත්තොත් අපිට තියෙනවා මනෝද්වාර ආවර්ජන සිත් තියෙනවා ජවන් සිත් තියෙනවා සදාරම්මන සිත් තියෙනවා. එතකොට ඇත්තටම සිත් බෙහෙද වශයෙන් ගත්තොත් සිත් සිත් කොටස් වශයෙන් ගත්තොත් තියෙන සිත් කොටස් තුනයි. මොනවද ඒ? මනෝද්වාරා වජ්ජන සිතයි ඒක ක්‍රියාසිතක්. ඊළඟට ජවන් සිතුයි සදාරම්මන සිතුයි. දැන් ওই තුන තමයි සිත් වශයෙන් ගත්තාම තියෙන්නේ. සිත් ඇතිවීම වශයෙන් ගත්තාම 10ක් සිත් ඇතිවීම 10ක් තියෙනවා. මනෝද්වාරා වර්ජන ජවන් 7 එකතු කරාම එතන 8යි ඊළඟ සදාරම්මන දෙකයි 10යි. ඇතිවීම වශයෙන් 10යි සිත් වශයෙන් අපි කිව්වේ 3යි. මනෝද්වාර ජවන් සදාරම්මන කියන ටික. ওই ටිකත් මතක තියාගන්න. එතකොට මේක තේරුම් ගන්න එක පහසු වෙනවා. ওই විදිහට තමයි විභූතාරම්මන කියන ටික අපිට තේරුම් ගන්න වෙන්නේ. ඊළඟට විභූතාරම්මන සිතුත් ඇත්තටම පහළ වෙනවා වීති පහක් දක්වලා තියෙනවා විභූතාරම්මන ඇති වෙන හැටි. ඒක ඇත්තම මේ පිටුවේම පෙන්ලා තියෙනවා අභිධර්ම මාර්ගයේ පිටු 137. එතෙන්දි වෙන්නේ අර තදාරම්මන චිත් දෙකට පස්සේ දැන් අපි කියවන්නේ දැන් මහා විභූතාරම්මන චිත්ත වීතියක අවසානයේ භවංග හතරක් ලකුණු කරලා තියෙනවා කියලා 17 වෙනි 17 දක්වා. එතෙන්දී අවසානයේදී සදාරම්මන දෙකක් පහළ වෙනකන් අතීත භවංග පහළ වෙමින් ඒ චිත්ත වීතිය පස්සට යන හැටි ඒක පෙන්눔 කරලා තියෙනවා ඒක පොඩ්ඩක් බලලා තේරුම් ගන්න බලන්න ඒ කියන්නේ ඇත්තටම ජවන් හතක් දුවන්න පුළුවන් නම් සදාරම්මන දෙකක් දුවන්න පුළුවන් නම් අපි ඒ චිත්ත වීතියකට කියනවා විභූතාරම්මන චිත්ත වීතියක් කියලා ඒක නිසා ඒ ඒ ඒ කොටස් ටික ජවන් හතකුයි සදාරම්මන සිද්දෙක්කුයි දුවන්න පුළුවන් චිත්ත වීති පහක් ඇති වෙන්න පුළුවන් මනෝද්වාරිකව. ඒ නිසා අපි මේ පහටම කියනවා විභූතාරම්මන වීති කියලා. ඉතින් ඒකේ හොඳම විදිහ තමයි අර එකේ ඉඳන් පල්ලෙහාට යනකම් මේ අංක යොදලා තියෙන්නේ. කොහොම නමුත් මේ හැම සිතකින්ම අරමුණ හොඳින් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අවිතු අවිභූතාරම්මන අවිභූතාරම්මන කියලා කියන්නේ අර විභූතාරම්මන තරම්ම හොඳට ගන්න බැරි අවස්ථාවක්. හොඳ විදිහට ඒ ඒ තරම්ම මනසින් ඒක ගැන මතකයක් අවදි කරගන්න හිතාගන්න බැරි අවස්ථාවක්. ඒ අවස්ථාවේදී වෙන්නේ ජවන් සිත් පහළ වෙනවා තදාරම්මන සිත් පහළ වෙන්නේ නැහැ. ඒ ඒ 22 වෙන්නේ ජවන් සිත් පහළ වෙනවා. ඒ කියන්නේ ඒ අරමුණ ගන්න ඒ අරමුණ ගැනීමේ මේ ක්‍රියාව සම්පූර්ණ වෙනවා. නමුත් තදාරම්මන පහ වෙන්නේ නැතිඳ අර කලින් තරම් ප්‍රබලව ඒක සිතට ගැනෙන්නේ නැති එක ගැනයි තියෙන්නේ. ඉතින් එතෙන්දි වෙන්නේ අතීත ආරම්මන තියෙනවා. හයක් ඊට පස්සේ භවංග භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ජවන් හතයි එක භවංගයකින් ඉවර වෙන එකත් ඊළඟට අතීත භවංග හතක් ගිහිල්ලා භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරා වජන ජවන් හතෙන් ඉවර වෙන චිත්ත වීතිය තමයි අවිභූතාරම්මන චිත්ත වීති කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ පොත පොඩ්ඩක් අරන් බලුවොත් මේ ඒක දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මම මෙතනදී පොතේ කියලා තියෙන විදිහටම රූපයට සම්බන්ධ කරන්නේ ඒක ටිකක් හිතා ගන්න අමාරු නිසා. නමුත් අපි දැන් කරන්නේ යම් කිසි අරමුණක් හිතට එනවා නම් මුදියෙන් හිතට එනවා නම් අපි ඒක දැනගන්නවා මේක විභූතාරම්මන චිත්ත වීතියෙන් තමයි මේක ඇති වුනේ කියලා. ඒ විදිහට හරියට එන්නේ නැත්නම් ඒ විදිහට අපි හිතා ගන්නවා ඒක හරියට අපිට ආවේ නැහැ කියන්නේ විභූතාරම්මණයක් හැටියට නෙමෙයි මේක අවිභූතාරම්මණයක් හැටියටයි ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඒ දැනුම ප්‍රමාණවත් වෙනවා අපිට ඉදිරියට යන්න. ඉතින් මම හිතනවා අපිට ওই ටික ගැන තමයි විශේෂයෙන් දැනගන්න තියෙන්නේ. මම කෙටියෙන් කිව්වොත් එහෙම මේ පංචද්වාරික චිත්තවීති මනෝද්වාරික චිත්තවීති වල මුලි කියන්නේ කෙටි සටහනක් හැටියට කිව්වොත් පංචද්වාරික චිත්තවීති ඇති වෙනවා එක ద్వාරයක් කරා. ඒ කියන්නේ ඇස නම් ඇස කියන එක යටතේ ඇති වෙනවා අතිමහන්තාරම්මන මහන්තා අතිමහන්තාරම්මන චිත්ත වීති එකක් ඇති වෙනවා. මහන්තාරම්මන චිත්ත වීති දෙකක් ඇති වෙනවා. පරිත්තාරම්මන චිත්ත වීති හයක් ඇති වෙනවා. අතිපරිත්තාරම්මන චිත්ත වීති හයක් ඇති වෙනවා. ඒ කියන්නේ තදාරම්මන තියෙන චිත්ත වීති එකයි ඊට පස්සේ අපිට තදාරම්මන නැතුව ඇති වෙනවා චිත්ත වීති දෙකක් ඊළඟට පරිත්තාරම්මන කියලා කියන්නේ එතනදී වොත්තපණයෙන් ඉවර වෙන. ඒ කියන්නේ පරිත්තාරම්මණයක් කියන එකක් පංචද්වාරිකව හම්බුනොත් එතන වොත්තපණයෙන් ඒ චිත්ත වීතිය කෙලවර වෙනවා. ඒතකොට ජවන් ඉපදවීමේ හැකියාවක් නැහැ මේ පරිත්තාරම්මණය. ඒ කියන්නේ ඒ තරම් ඒක පොඩි ආරම්මණයක්. ඒක හරියට ඇහැට කනට නාසයට දිවට කයට ග්‍රහණය වෙන්නේ නැහැ. එතන වොත්තපණයෙන් ඒ චිත්ත වීති කෙලවර වෙනවා. ජවන් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ කර්ම කෙරෙන්නේ නැහැ මේ පුතජන හෝෂේක පුද්ගලයාට ඒ කර්මයක් කෙරෙන්නේ කිසිම කෙනෙකුට ඇත්තම කෙරෙන්නේ නැහැ කර්මයක්. එතකොට අතිපරිත්තාරම්මන කියලා කියන්නේ මේක භවංග චලනය දක්වා විතරයි යන්නේ භවංගය හෙලවෙන එක විතරයි වෙන්නේ මේ රූපය හරි ශබ්දය හරි දැකලා එතනින් එහාට කිසිම චිත්ත වීතියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ ජවන් පැත්තට යන්නේ ඒකෙන් ඒක දැක්කද නොදැක්කද කියලා ඒක ඇත්තම දැක්කේ නැති තත්වයක් වගේ තමයි තියෙන්නේ එතන. ඉතින් ඒ විදිහටයි පංචද්වාරිකව ඇති වෙන්නේ. එතකොට එතන එක ద్వාරයකට 15ක් ඇති වෙනවා. අතිමහන්තාරම්මන චිත්ත වීතියක්, මහන්තාරම්මන චිත්ත වීති දෙකක්, පරිත්තාරම්මන චිත්ත වීති හයක්, අතිපරිත්තාරම්මන චිත්ත වීති හයක් හැටියට 15ක් ඇති වෙනවා එක ద్వාරයකට. ඒ එතකොට අපි අසකන්නාසය දිවකය කියන ద్వාර පහ ගත්තොත් නැත්නම් මේ ප්‍රසාද පහ ගත්තොත් ඇති වෙනවා 75ක් ඒ 15 වගේ පස් ගුණයකින් අපි වැඩි කරොත් එහෙම 75ක් චිත්ත වීති ඒ විදිහට පංචද්වාරිකව ඇති වෙනවා. දැන් මනෝද්වාරිකව ගත්තොත් මනෝද්වාරිකව චිත්ත වීති අපි දැන් මුලින්ම කතා කරා විභූතාරම්මන චිත්ත වීති පහක් ගැන කතා කරා. විභූතාරම්මන චිත්ත වීති පහක් ඇති වෙනවා. අවිභූතාරම්මන චිත්ත වීති දෙකක් ඇති වෙනවා මූලික වශයෙන්. ඊට පස්සේ තවත් වීටි වගේක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි මෙතනදී සඳහන් කරන එක මම හිතන්නේ ඒ තරම් ප්‍රයෝජනවත් වෙනවා කියලා. අපි රූප කොටස් ටික කරලා පුළුවන්කමක් තිබුණොත් කතා කරමු. ඒක කොහොම වේද කියලා. තාම අපි දන්නේ මං හිතන්නේ ඒකින් මේ අපිට ධර්මය ඉගෙන ගන්න ඒ තරම් දුරට අවශ්‍ය වෙනවා කියලා මූලික වශයෙන්ම පංචද්වාරිකව අතිමහන්තාරම්මන වීතිය හොඳට අපි ඉගෙන ගමු ඒ වගේම මනෝද්වාරිකව ඇතිවෙන විභූතාරම්මන වීතිය හොඳට ධාරණය කරගමු. එතකොට මම හිතනවා ඉදිරියේදී යම් කිසි විදිහකට අපිට ඒ ධර්ම ධර්මයක් අවබෝධ කරගන්නට ඕන වෙන්නේ වැඩිපුරම ඔය චිත්ත වීති දෙක. ඉතින් මම හිතනවා අද දවසට මේ බොහොම ප්‍රමාණවත් කියලා. එම්නම් දැන් මම හිතන්නේ අපිට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට යොමු වෙන්න පුළුවන් කෙටි වෙලාවක් ඒ සඳහා තියෙනවා. ක්‍රිෂ්ණ මහත්මයා ඉන්නවද? ක්‍රිෂ්ණ මහත්මයා සමාජයට සම්බන්ධ වෙන්න බැරි වෙයි කියලා කිව්වොත්. ඔව් ජයන්ත මහත්මයා මම ඉන්නවා, රැඳී ඉන්නවා. බොහොම පිං ජයන්ත මහත්මයා ඔබතුමාට. එහෙනම් අපි කල්යනා මිත්‍රන්ට යමු යමු වැඩි කාල වේලාවකුත් නැති නිසා ප්‍රශ්න පිළිබඳ යමු කරන්න. තෙරුවන් සරණයි ජයන්ත මහත්තයා ඇතුළු සුළු දෙනා ජයන්ත මහත්තයා මට පොඩ්ඩක් පැහැදිලි කරන්නකො මේ අපිට දැන් මතක ශක්තිය එනකොට මොන වගේ චිත්ත වීතියද දැන් ඔබ ඔබතුමාගේ කියන කටහඬ ඇහෙනකොට ජයන්ත මහත්තයා කියලා අපි අඳුර ගන්නවනේ. එතකොට ඒ අඳුරගන්නේ කොහොමද? එතකොට ඒක ගබඩා වෙලා තියෙනවා. දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා දෙයක් අපිට මතක් වෙනකොට ඒ විදිහ පොඩ්ඩක් කොහොම මොන විදිහකටද අපි තේරුම් ගන්නේ චිත්ත වීතියක තේරුම් සරණයි මහත්තයා. ඔව්. තේරුම් සරණයි. මෙහෙම අපිට හුඟක් වෙලාවට සංඥාව තමයි මූලික වෙන්නේ යම් දෙයක් හඳුනා ගන්නවා කියන්නේම සංඥාව. දැන් ඔබතුමා කිව්වා දැන් මගේ කටහඬ අඳුනගත්තා කියලා. ඒ අඳුනගත්තේ කලින් තිබිච්ච අත්දැකීම් වලින් ලැබිච්ච සංඥාවෙන් තමයි අඳුනගත්තේ. මෙතන මතක තියාගන්න ඕනේ දේ තමයි යා කිසිම දෙයක් ගබඩා කරලා තියන්නේ නැහැ. මොකද ගබඩා කරලා තියනවා කියලා දෙයක් ඒක මේ බුදුදහමට විරුද්ධයි. ඒ කියන්නේ ඒක ගැලපෙන්නේ නැහැ. විරුද්ධයට කියනවට වඩා ඒක නොගැලපෙනවා. ඒකට හේතුව තමයි එහෙම එහෙම විදිහක් නැහැ. මේකේ සිතේ තියෙන ගතිය තමයි යම් යම් දේවල් එකපාරම දැන් අපි දැන් මේ මේ ওই චිත්ත මනෝද්වාරයක චිත්ත විච ඉගෙන ගන්න එකේ තියෙන එක වාසියක් තමයි ඔන්න ඒ වගේ තැන් අපි පැහැදිලි කරගන්න එක. ඒකට හේතුව තමයි දැන් බලන්න භවාංග සිත බිඳගෙන තමයි මේවා එක මතුවෙන්නේ. ඒකට කිසිම හේතුවක් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි සිතේ තියෙන ශක්තිය. ඒක සිහි වෙනවා කියන්නේ ඒක භවාංගයේ බිඳගෙන අරමුණු මතුවෙනවා. ඒ අරමුණ මතු වුණාට පස්සේ තමයි අපි ඒ ගැන මේ විදිහට චිත්ත වීති ඇති වෙන බව අපිට මේ විදිහට ඉගෙන ගන්නකොට තේරෙන්නේ. එහෙම නැතු කොහේ හරි තිබිලා එන දෙයක්වත් නැත්තම් අපි කොහේ හරි වකලර සමහරු කියනවානේ ඔය මොලේ ස්ටෝ කරලා තියනවා කියලා. එහෙම දෙයක් ගැන බුදුදහමේ සඳහනක් වෙන්නේ නැහැ. ඒක සිතක තියෙන ශක්තියත් ඒ වගේම දැන් කියන මරණාසන්න වෙනකොට අපිට අවස්ථාවක් ලැබුණොත් අපි බලමු මරණාසන්න වෙනකොට මේ භවයේ කරපු දේවල් විතරක් නෙවෙයි පරණ භවවල කරපු දේවලුත් මතුවලා එන්න අවස්ථා තියෙනවා. අර ඒක නිසා ඒ වගේ අවස්ථා ගත්තාම හිතෙනවා මේක අර කර්ම ශක්තියෙන් එහෙමත් නැත්නම් මේ චිත්ත නියාමයෙන් ඇති වෙන දෙයක් හැටියට තමයි සලකන්න පුළුවන්. සර්වන් සර්ණයි. සර්වන් සර්ණ ප්‍රමාණ පිට. හොඳ අනිත්‍යයට යොමු වෙන්න පුළුවන්. මම සෙනෙසරේට මට පොඩ්ඩක් ඉවත් වෙන්න සිදු වුණා. හොඳයිද? සුබද්‍රක. සර්වන් සර්ණයි ජත් මහත්තයා. දැන් අපි සිතක් ඇක්ෂන් ගෲප් එකක් දැක්කහම ඒ දැකපු රූපය ඒක නිමිත්තක් හැටියට ඇති සංසප්තනෝ කියනවනේ ඒ වගේ දෙයක් කොහොමද තැම්පත් වෙලා ඊට පස්සේ ඒක අපි ආව ආවර්ජනය කරනකොට මනසින් කොහොමද ඒ ඉතින් තැම්පත් වෙනවා කියන්නේ ඇයි එහෙනම්? සර්වන් සරණයි. ආ සර්වන් සරණයි. ඇත්තටම තැම්පත් වෙනවා කියන එක මම හිතන්නේ අපිට නිකන් සරලව තේරුම් ගන්න කියන දෙයක් මිසක් ඇත්තටම තැම්පත් වීමක් වෙන්නේ නැහැ. කොහෙද ඕක තැම්පත් කියන්නේ? තැම්පත් වෙන්න තැනක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම අපි ගන්නේ නාම ධර්මනේ. දැන් ඇත්තටම අපි ඇතුළට ගන්නවා කියලා කියන්නේ නාම ධර්ම ටිකක් තමයි ගන්නෙ. එතකොට ඒ නාම ධර්ම කියන ටික කොහෙවත් තැම්පත් කරන්න පුළුවන් ගතියක් නැහැ. ඒ නාම ධර්ම වල ස්වභාවය. ඉතින් මේ නාම ධර්ම වල ස්වභාවය තමයි අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය ගත කරනකොට අර භවාංගයේ බිඳගෙන මතුවෙන ස්වභාවයක් තියෙනවා. හිතපු ගමන් දේවල් මතක් වෙනවා කිසිම හේතුවක් නැතුව මතක් වෙනවා හිතපු ගමන්. ඒ වගේම සමහර දේවල් සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. එතකොට ඒක සිතේ ස්වභාවය තමයි ඒකට ගොඩක් වෙලාවට බලපාන්නේ. ඒ වගේම දැන් මම හිතන්නේ දැන් සිත දුබල වෙනවා ඇත්තටම කය දුබල වෙනකොට ওই සිතීමේ ශක්තිය කියන දේවල් ඒවා දුබල වෙනකොටත් යම් කිසි දේවල් මතක් කර ගැනීමේ අපහසුතාවය වගේ එන්න පුළුවන් ඒක අර මේ සිතේ තියෙන කයේ තියෙන දුබල ගතිය නිසා ඒ සිතට යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔය අල්සයිමර්ස් වගේ දේවල් ඒ ලෙඩ රෝග ඇති වෙනකොට වෙන්නේ ඒ ගත ඒ ඒ වයසට යනකොට ඒ ආකාරයටම අර හැකියාවන් නැතුව යනවා ඒවා ගැන සිහි කරන්න ඒ වගේ ශක්තියක් නැතුව යනවා. ඉතින් ඒක ඒකත් ඒකත් ධර්මතාවයක් හැටියට තමයි තේරුම් ගන්න වෙන්නේ කියලා හිතෙනවා. අපි තවදුරටත් ප්‍රශ්න තියෙනවා නම් අපි සම්බන්ධයෙන් අපේ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා බලමු කොහොමද ඒවට තවදුරටත් අවශ්‍ය නම්. හොඳයි තෙරුවන් සරණයි වසන්ත. තෙරුවන් සරණයි මේ ජයන්ත මාත්මයා යමන සිත් හතක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනනේ සිතක චිත්ත වීතියක. එතකොට මේ යමන සිත් වලින්ද තීරණය කරන්නේ කුසල අකුසල කියන පැත්තට හැරෙන්න අනිත් ඒවා ඔක්කොම විපාක සිත් කිව්වනේ. එතනට එනකොටද කුසල අකුසල කියලා ඒ යෝනිසෝ මනසිකාරයේ මම අනිසෝ මනසිකාරයේ වෙලා ඒ කුසල අකුසල ඇති වෙන්නේ යවන් සිත්වලදීද දැනට මහත්මයා තේරුම් ගන්න එතෙන්දී මෙහෙමයි දැන් අපි කියවනේ දැන් පංචද්වාරික සිත් වීතියක් ගත්තොත් එතන ඇති වෙනවනේ වොත්තපන කියලා සිතක් ඒ වොත්තපන කියන්නේ සම්පරිච්ඡන සම්තිරණ කියන ඒ විපාක සිත් වලින් පස්සේ වොත්තපන කියන තැනදී තමයි විනිශ්චය කරන්නේ. ඒ විනිශ්චය කරන තැන තමයි යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර කියන එක යෙදෙන්නේ. එතකොට ඊට පස්සේ ඒක යෝනිසෝ මානසිකාරයෙන් ගත්තොත් කුසලයක් හැටියට යන්න පුළුවන්. අයෝනිසෝ මානසිකාරයක් වුණොත් ඒක අකුසල් පැත්තෙන් ජවන් සිත් ඇති වෙන්න පුළුවන්. ඒකට අකුසල් වුණොත් එහෙම අර අකුසල් සිත් 12න් එකක් ඇති වෙන්න පුළුවන් ජවනයක් ඇටියට. කුසල් පැත්තෙන් වුණොත් සාමාන්‍ය කාමාවචර කුසල් ගත්තාම මහා කුසල් අතෙන් එකක් වෙන්න පුළුවන් ඒ ජවනේ. එතකොට මේ වොත්තපන කියන සිතින් තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ ඒ කියන්නේ ඇත්තටම මේ වොත්තපන කෘත්‍ය කරන්නේ මොන සිද්ද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරොත් ඒ වොත්තපන කෘත්‍ය කරන්නේ මනෝද්වාරේ මනෝද්වාරාවර්ජන සිතින් මතක ඇති කෘත්‍ය සංග්‍රහයේදී අපි කතා කරා වොත්තපන කෘත්‍ය කරන සිත් මොනවද කියලා. වොත්තපන කෘත්‍ය කරන්නේ මනෝද්වාරාවර්ජන සිතෙන්. දැන් මනෝ මනෝද්වාරික චිත්ත වීතියක් ගත්තත් එතන තියෙනවා මනෝද්වාරාවර්ජන සිත. එතෙන්දි තමයි කුසල් හෝ අකුසල වශයෙන් මෙනෙහි කිරීම ඇති වෙන්නේ. ඒ එතන තමයි යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන එක යෙදෙන හැටියට පැහැදිලි කරන්නේ. ඒ වගේම මම ඒකට පොඩි ඈඳියක් හැටියට කියන්නම්. අපි මුලින්ම කියනවානේ පංචද්වාරික චිත්ත වීතිවල ඇති වෙනවා කියලා අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද ඊළඟ පංචද්වාර ආවර්ජන කියලා. අපි කියනවානේ මේ ඉදිරියෙන් තියෙන සිත් පෙර මේ අරමුණු පැත්තට හරවන දේ හරවන එක තමයි මේ පංචද්වාර ආවර්ජනයෙන් කරන්නේ කියලා. ඒ පංචද්වාර ආවර්ජන සිත තමයි ඇත්තටම අපි අර මානසිකාරය කියලා කියන්නේ මූලික වචනේ. ඒ කියන්නේ මම කලින් සඳහන් කරේ සමහරලාට ඇස් ඇස් අරගෙන හිටියත් සමහර දේවල් පේන්නේ කියන්නේ අපි හුඟක් වෙලාවට හිතන්නකෝ දැන් ටීවී එකක් දිහා බලාගෙන ඉන්නවා එහෙමත් නැත්නම් යම්කිසි අරමුණක කල්පනා කර කර ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා කතා කරා අපිට ඇහෙන්නේ නැහැ සමහරවිට. ඇහුන්නේ නැහැ කියන. අපිට කතා කරා ඇහුන්නේ නැහැ කියලා කියනවා. ඒ ඇහෙන්නේ නැති වෙන්න හේතුව මොකද? ශබ්දේ තිබුණ නැති හින්දා නෙවෙයි. එතන මානසිකාරය මේ පැත්තට යෙදිලා නැති හින්දා. ඒ කියන්නේ මේ පංචද්වාර ආවර්ජන සිත කියන එක ඇති වුණේ නැත්තම් එතනින් එහාට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී දේවල් පහළ වීම නවතිනවා. එතකොට එතනදී වෙන මානසිකාරය තමයි මේ අර අරමුණ පැත්ත මානසිකාරය කරන. ඒක ඒ අරමුණ ගැන හිතනවා කියලා කියන එක නෙවෙයි එතනදී වෙන්නේ. ඒ අරමුණ පැත්තට සිත් යොමු කිරීම තමයි එතන පංචද්වාර ආවර්ජන සිතෙන් කරන්නේ. දැන් අතන වොත්තපනේදී කරන්නේ ඒ අරමුණ ගැන විනිශ්චයක් කරන එක තමයි කරන්නේ. ඒ විනිශ්චයෙන් පස්සේ තමයි කුසල අකුසල විදිහට දෙපැත්තට බෙදලා යන්නේ. ඉතින් ඒ විදිහට තමයි තේරුම් ගන්න ඕනේ. තේරුවන් සර්ණයි. තේරුවන් සර්ණයි. ජයන්ත මහත්මයා එතකොට දැන් පංචද්වාර වර්ජන සිතෙන් දැන් අපිට සද්දය ඇහුණට මනෝද්වාර වර්ජන සිත වැඩ කරන්නේ නැහැ. එක එක විටක ඒ එක සිතයිද වැඩ කරන්නේ. එක්ක මනෝද්වාරාවජ්ජන් සිත නැත්තම් පංච දැන් අපිට ඇහුණට අපි සිතෙන් ගත්තේ නැති මේ මනෝද්වාරාවජ්ජන සිත ඒ පැත්තට යොමු වෙච්ච නැති නිසාද මෙහෙමයි එතන පංචද්වාරාවජ්ජන සිත ඇති වුනේ නැත්තම් ඉතුරු චිත්ත වීති ඉතුරු සිත් ටික පහළ වෙන්නේ ඔය චිත්ත වීතියක තියෙන සිත් ටික පෙරට පහළ වුණොත් තමයි ඒක සම්පූර්ණ වෙන්නේ එතකොට දැන් අපිට හිතුවොත් එහෙම දැන් අපිට යම් කිසි දෙයකට අපි මානසික මේ මනස හරවගෙන ඉන්න වෙලාවක කෙනෙක් ඇවිල්ලා කතා කරොත් දැන් අපි කම්පියුටර් එකේ හරි මොනවා හරි කර කර ඉන්න වෙලාවක තව කෙනෙක් ඇවිල්ලා කතා කරන්න පුළුවන් අඬ ගහන්න පුළුවන් මොනවාට සමහරවිට ඒවා අපිට ඇහෙන්නේ ඒකට හේතුව තමයි ඒ ඒ වචන පැත්තට ඒ ශබ්දයේ පැත්තට අපේ කන හැරුන්නේ හැබැයි ඒ එතනට කන හැරුණා නම් අපි කර කර හිටපු වැඩෙන් මිදිලා තමයි මේ පැත්තට කන හැරෙන්න ඕන. මොකද එකපාර බලණ්ඩයි අහණ්ඩයි දෙකක් කරන්න බෑ. මොකද චක්කු විඤ්ඤාණයි සෝත විඤ්ඤාණ වගේ දේවල් එකපාර පහළ වෙන්නේ නැහැ. එකපාරකට එක විඤ්ඤාණය පහළ වෙන්නේ පංචද්වාරික විඤ්ඤාණවලින්. එතකොට නෑ කියන්නේ විඤ්ඤාණ හයෙන්ම එකයි පහළ වෙන්න පුළුවන්. එතකොට මේ අනිවාර්යයෙන්ම අර පැත්තට මනස යොමු නැති නිසා සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ. සෝත විඥානේ පහළ වුණා කියන්නේ මුළු ඒක සම්පූර්ණයෙන්ම ඇහෙන්න අපිට ඇහෙන්නේ නැහැ. මන ඒ පැත්තට පංචද්වාරාවචන සිත පහළුන්නේ නැහැ කියන්නේ එතනින් එහාට වීති ඇති වෙන්නේ ඒ අරමුණ අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි හිතා ගන්න ඕනේ. නිර්වාණ සරණයි. මම පින්සන්තනත්තේ. මයිලජයටවත් අපිට තව එක ප්‍රශ්නයකට විතර යන්න පුළුවන්. මම හිතන විදිහට කාට ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි මම හිතන ජයන්ත මහත්මයා මේට වැඩි ප්‍රශ්න නෑ වගේ නේද ජයන්ත මහත්මයා අපිට වෙනාට සාකච්ඡාව අවසන් කරන්න පුළුවන් කියලා මම හිතනවා ජයන්ත මහත්මයා මම එක ප්‍රශ්නයක් අහන්න දැන් ජයන්ත මහත්මයා කියපු විදිහට චිත්ත වීතක් ඒ කියන්නේ භවංග උපච්ඡේද කියන මට්ටමින් නතර වෙන්න පුළුවන්ද ඒ කියන්නේ පංචද්වාරජයේ ඉස්සෙල්ලා චිත්තක්ෂණ තුනකින් නතර වෙන්න පුළුවන්ද සම්පූර්ණ යන තුජයන්ත මහත්මයා ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද හුඟක් දෙනෙක් අහන එකක් තමයි දැන් අපි අහලා තියෙනවා දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං කියලා වගේ දුටුවොත් දුටුවා පමණයි ඇසුනොත් ඇසුවා පමණයි. ඒකින්ද මේ චක්ක විඥානය කියන තැනින් අපිට නවත්තන්න පුළුවන් ද ඉස්සරහට යන්නේ නැතුව කියලා. නමුත් චිත්ත නියාමයේ තමයි යම්කිසි අරමුණක් ආවනම් ඒකේ චිත්ත වීති ඉවරනකන් යනවා. ඒ ආකාරයෙන් තමයි තියෙන්නේ. හැබැයි අපි දන්නවා දැන් ওই අතිපරිත්තාරම්මන චිත්ත වීතියක් ආවොත් ඒ වගේ ඇත්තටම දැක්කා කියලා කියන්න බැරි කමක් තියෙනවා. මොකද ජවන් සම්පූර්ණ නැත්නම් ඒක දැක්කා කියලා කියන්න හැකියාවක් නැහැ. දැකීම සම්පූර්ණ වෙන්න නම් ජවන් සම්පූර්ණ වෙන්න ඕන. ඒක නිසා ඒක දැක්කා කියලා කියන්න බෑ. නමුත් අපි දැක්කා දැක්කොත් දැක්කා පමණයි කියන එක යෙදෙන්නේ වෙනස් ආකාරයකින්. ඒක නිසා අපිට මේ මතක තියාගන්න ඕන දේ තමයි චිත්ත වීතියක් මගින් නවත්තන්න බෑ. මගින් නවත්තන්න බෑ. ඒ අරමුණේ තියෙන හයිය එහෙමත් නැත්නම් ඒ ආලෝකයේ තියෙන හයිය ඒක එන්නේ කොහොමද? ඒ පංචද්වාර වලට වෙන්නේ අතිමහන්තාරම්මණයක් විදිහටද? මහන්තාරම්මණයක් විදිහටද? නැත්නම් පරිත්තාරම්මණයක් විදිහටද? අතිපරිත්තාරම්මණයක් විදිහටද? ඒ අනුව තමයි අපිට කියන්න පුළුවන්නේ අපිට ඒක හොඳටම ඇහුණා නම් දැක්කනම් කියන්න පුළුවන් අපිට ඒ එතන පහළුණේ අතිමහන්තාරම්මන චිත්ත වීතියක් කියලා. අපිට මේ අඩුවක් නැතුව ඒ තර අර තරම්ම හොඳට නෙවෙයි නම් අපිට කියන්න පුළුවන් මහාන්තරම්මන චිත්ත වීතියක් කියලා. යමක් දැක්කද නැද්ද කියලා මේ විශ්වාසයක් එන්නේ නැත්නම් එතන ඇවිල්ලා තියෙන එක්කෝ පරිත්තාරම්මන චිත්ත වීතියක් එහෙම නැත්නම් අතිපරිත්තාරම්මන චිත්ත වීතියක්. ඒ වගේම ඒ විදිහට තමයි අපි හිතා ගන්න පුළුවන්. ඇත්තට මේක වුණාට පස්සේ තමයි අපිට දැනගන්න පුළන්නේ මේ දේ වෙන්නේ කියලා. දැන් ගොඩක් වෙලාවට අපි ධර්මයේදී මේ සිද්ධ වෙන දේ මෙන්න මේ විදිහටයි සිද්ධ වුනේ කියලා තමයි දැනගන්න තමයි මේ විදිහට මේ මේ විසිකන ගන්න. දැන් එතකොට අපිට දන්නවා දැන් අපි දැන් ටීවී කම්පියුටර් එක දිහා බලා බලා ඉන්නකොට වෙන කෙනෙක් කතා කරපු දෙයක් අපිට ඇහුන්නේ නැහැ කියන්නේ ඒක කොහොමද උනේ කියලා කවුරු හරි ඇහුවොත් අපි දන්නවා කියන්නේ එතන අර පංචද්වාර ආවර්ජන හිත ඇති වෙලා නැහැ ඒ ඒ ශබ්දයේ පැත්තට. ඒක නිසා තමයි අපිට ඒ සද්ද ඇහුන්නේ නැත්තේ කියලා. ඉතින් ඇත්තටම මේකෙදි අපිට තේරෙන්නේ වෙන ක්‍රියාදාමය නැත්නම් වෙන සිද්ධි දාමය කොයි විදිහටද වෙන්නේ කියන එක තමයි මේ පෙන්වන්නේ. එහෙම නැත්නම් මේක වෙනස් කරන්න බෑ මේ චිත්ත නියාමයේ මේකයි. ඒ විදිහට තමයි හිතා ගන්න තියෙන්නේ. ඒකෙන් තමයි සුසමහත්තා බොහොම පෙන් ජයත් මහත්තයා එහෙනම් අපි අදට නියමිත සාකච්ඡා ඉවර කරමු. අපි ඇරින් මහත්මිය සම්බන්ධ වෙලා ඉන්නවද දන්නේ ඉන්නවා නම් මම ඇරින් මහත්මියට යොමු වෙනම් පුණ්‍ය අනුමෝදනාවට ඊට පස්සේ ජයත් මහත්මියට යොමු වෙනම් මේ සාකච්ඡාව මෙතන නිමා කරන්න. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි සියලු දෙනාටම. ඉතින් අපි ගොඩාක් කෘතඥ වෙනවා. කෘතඥ පූර්වකව පුණ්‍ය අනුමෝදනා කරනවා ජයන්ත මහත්තයාට. ඊටමත් ඕනෑකම ඊටමත් සරලව ඒ අභිධර්ම පාඩම් පිළිලට ඉදිරිපත් කිරීම ගැන සම්බන්ධයෙන් ධර්මයක් කාට හරි කියලා දෙනවා නම් ඒ ධර්මයේ හිතේ පවතින ආකාරයට කියලා දීම ලොකු ධර්ම දානයක්. ඉතින් ජාත මාත්‍ය පුරා මයිකර මහන්සියන බව තේරෙනවා. ඉතින් ඒක ලොකු පිනක් කරගන්න බව මට නොලාම කියන්න පුළුවන්. තමන්ගේ ඒ ධර්ම දානයේ ඊ타මත්න උතුම් ධර්මය Tamanටම අවබෝධ වෙන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඒක දිගටම ජාත මහත්තයාට ලොකු උපකාරයක් වේවි. ඉතින් ඒක මමත් ඉතා සන්තෝෂයෙන් අහගෙන හැම වෙලෙම මට කාන්ති තමා කිව්වේ මම ලංකාවට ගිහලා කී ගොඩක් කල මේ දෙවෙනි එක මම අහන්නේ. ඉතින් මේ අවස්ථාවේ සියලු දෙනා වෙනුවෙන් මම ඉතාමත්ම নমස්කාර පූර්වකව ජයන්ත මහත්තයාට තෙරුවන් සරණින් සියලු අවස්ථාවලදී ධර්ම දේශනා කරන සෑම අවස්ථාවකම ධර්මයේ තමන් දෙසට යොමු වෙලා තම ධර්මයේ Tamanට අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. සාදු සාදු සාදු සාදු දැන් මම හිතන්නේ විශේෂ දෙයක් කියන්න දෙයක් නැහැ තුස්ස මහත්මයා මම හිතන්නේ අපි මේක ආරින් මහත්මිය කිව්වා වගේම ඇත්තටම මේ කරන දේෙන් ලොකුම සේවය වෙන්නේ මටමයි කියලා මට හැම වෙලාවෙම හිතෙනවා. ඒක ඒක ඇත්තටම සතුටට කාරණයක්. මේවත් නැවත් නැත්නම් අපි කලින් ඉගෙනගත් දේවල් අපිට අමතක වෙනවා. ඉතින් මේ අමතක වෙන්න නොදී පොතපත පරිහරණය කරමින් ස්වාමීන් වහන්සේගේ දේශනාවලට නැවත නැවත සවන් දීමෙන් මේ කාරණා අවබෝධ කරගන්න ගොඩක් උදව් වෙනවා මේ මේ වැඩසටහන මටත්. ඉතින් ඒක සංවිධානය කරපු සිස්ත මහත්මයාටත් මම ඉතාමත්ම කෘතඥතාවය පළ කරනවා. එහෙමනම් අපි අද දවසට මේ හැම දිනාත්මත් තෙරුවන් සරණ පතමින් අද දවසට තියෙන වැඩසටහන නිමාවටපත් කරමු තුස්ස මහත්මයා තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි සියලු දෙනාටම.